අද අපි විග්‍රහ කරනවා දේශනා කරනවා වේදනා සංඥා සංකාර විඥාන මේ ධර්මතාවයන්. එතකොට අපි දන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියන කාරණය නැවත නැවත දේශනා කරන්න අවශ්‍ය නැහැ. වේදනා කියන්නේ විඳීම, වින්දනය. හැබැයි විඳින කෙනෙක් නැහැ කියන එකත් අපි දැන් හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්නේ. ඇහෙන් වින්දත්, කනෙන් වින්දත්, නාසයෙන් වින්දත් දිවෙන් වින්දත් ශරීරයෙන් වින්දත් මනසෙන් වින්දත් විඳින කෙනෙක් නැති බව මේ ධර්මදේශනා මාලාව නිවැරදිව ශ්‍රවණය කරපු සෑම කෙනෙකුටම හොඳටම පැහැදිලි වෙන්නට ඕනේ පැහැදිලි වෙලා ඇති දැන්. හොඳ විඳින්නෙක් නැහැ. හැබැයි වේදනාවක් තියෙනවා. මේ වේදනාව කායික වේදනා, මානසික වේදනා කියලා දෙකයි. සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා, දුක්ඛ වේදනා ආදී වශයෙන් තියෙනවා. ඒ වගේම සැප දුක් උපේක්ෂා කියලා තුනකට බෙදන්න පුළුවන් කියන කාරණයක් ඔයත් දන්න. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි පැහැදිලි කරගන්නට ඕනි අපි ඒව දන්නා නාම ධර්මයන් හැටියට වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒ කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. ඒතර අපි අද ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නවා මේකේ තියෙනවද මේ වේදනාව කියන ධර්මතාවයේ තියෙනවද උදයහා වේ. ඒ වගේම වේදනාව පිළිබඳව දිට්ඨියෙන් ගන්නෙ නැතුව මානෙන් ගන්නෙ නැතුව තෘෂ්ණාවෙන් ගන්නෙ නැතුව ඒ වගේම හේතුඵල දැකලා ඒ වගේම අර දුක්ඛාරය සත්‍ය කියන මොකද තථාගතයන් වහන්සේ දේශනා කළේ වේදනා ස්කන්ධේ පැවැත්මත් දුකක් හැටියට පැවැත්මක් තියෙනවා නම් ඒක දුකක් හැටියට ඒක නිසා ඒක ආර්ය සත්‍යයක්ද කියන එකත් අපි තහවුරු කරගන්න ඕනේ. ඒතොර ඒක හේතුන්ගෙන්මද හටගන්න කියන කාරණයක් තව දුරටත් තේරුම් ගත්තේ නැත්නම් ඒකත් අපි තව දුරටත් පැහැදිලි කර ගන්න ඕනේ. ඒතර මේ වේදනාවෙත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක්ද කියන එක ඒකත් අපි තහවුරු කර ගන්න ඕනේ. ඒ වගේම ඒ වේදනා ස්කන්ධයේ තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන ස්වභාවයද කියන එකත් තහවුරු කර ගන්න ඕනේ. එතකොට අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ උද්‍යව්‍ය ඥානය උපදවා ගැනීමයි. මොකද මේ උද්‍යව්‍ය ඥානය කියන එක හොඳටම උපදවාගෙන ඕන ඉදිරියට යන්න. ඒක මනාව මනසට දර්ශනය වෙන්න ඕනේ ඇහැට පේන දර්ශනයක් වගේ. ළඟ ඉඳගෙන ඇහිම් බලලා අපි සහතික කරගන්නේ යම් දෙයක් කොහොමද? තාමත්ම ළඟට ගිහිල්ලා අතගාලා බලලා පිරිමැදලා බලලා අපි යම් දෙයක් සහතික කරගන්නේ කොහොමද? ආ මේක මේකම මේ විදිහමයි කිය. මේක මේ ධර්මතාවයයි කියලා. අන්න ඒ ආකාරයෙන්ම අපි මනසින් මේක හොඳට බෙදලා හොඳට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා සහතික කරගන්න ඕනේ. ඇතිවීමක් තියෙනවද නැතිවීමක් තියෙනවද? උදයක් තියෙනවද වැයක් තියෙනවද? එතකොට හේතුන්ගෙන්මද හටගන්නේ? හේතු අයින් කරොත් මේ ධර්මතාවය නැති වෙනවද? මේ ධර්මතාවය පවතින්නේ දුක පිණිසද කියන කාරණයක්. ඒක සත්‍යයක්ද? මොකද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වේදනා ස්කන්ධයේ පැවැත්මත් දුකක් හැටියට. ඒක දුකක් හැටියට. එතකොට අපි පසුගිය දේශනාවේදී රූපස්කන්ධය පිළිබඳව පැවැත්ම දුකක් හැටියට හොඳට පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නා. ඒතර අද බලන්නේ අපි මේ වේදනා ස්කන්ධය. ඒතර විඳින පුච්චලයක් නෑ කියන කාරණේ ඉස්සෙල්ලාම මනසේ හොඳට සිහියෙන් තියාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නේ. පස්සපච්චා වේදනා කියන කාරණේ ඔයත් දැන් හොඳට දන්නවා. මේ පිළිබඳව ගැටලුවක් නැහැ. මොකද ස්පර්ශය නැමැති නාම ධර්මයමයි ස්පර්ශය නැමැති සිදුවීමම තමයි වේදනාව නැමැති නාම ධර්මයට හේවත් සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන්නේ. වෙන ධර්මතාවයක් නැහැ. වේදනාව හෙවත් විඳීමට ඉප ඒක ඒ අදහසක් නැහැ. ඉපදීමට අදහසක් නැහැ. ඒතර ස්පර්ශය වේදනා උපදවන්නේත් නැහැ. ස්පර්ශය නිසා වේදනාව උපදින බව වේදනාව දන්නෙත් නැහැ. හැබැයි ස්පර්ශය හැර වේදනාව සකස් කරන තවත් ධර්මයකුත් නැහැ. ඒකත් හොඳට දන්නවා දැන් ඔයත් තේරුම් අරන් තියෙනවා. එන ස්පර්ශයම තමයි වේදනාවට ප්‍රත්‍ය උපකාර වෙන්නේ. දැන් මේක අපි ඉස්සෙල්ලාම ගන්නවා මේක කොහොමද සකස් වෙන්නේ? දැන් ස්පර්ශය වර්තමාන හේතුවයි. හැබැයි මේ විඳීම, වින්දනය, වේදනාවට පෙරභවි ධර්මතා තුනකුත් ප්‍රත්‍යයයි. ඒ තමයි දැන් විඳීමේ ප්‍රවෘත්තියේ පැවැත්ම විඳීමේ ප්‍රවෘත්තියක් තියෙන පැවැත්මක් තියෙන. ඒ පැවැත්ම අපි පෙරභවයේ අවසන් කළේ නැහැ. පෙරභවය අවසන් කරේ නෑ. ඒ ප්‍රවෘත්ති, ඒ පැවැත්ම. එහෙනම් පෙරභවයේ මේ විඳීමේ නැමැති ඒ නාම ධර්මයේ සිතවිල්ල ප්‍රවෘත්තියට පෙරභවයේ ප්‍රත්‍ය වුණේ අවිද්‍යාව, තණ්හාව, කර්මත්. වර්තමාන ස්පර්ශයයි. මොකද වර්තමානයේ ඇහෙන් වින්දත් ස්පර්ශය. චක්කු සංපස්සජ වේදනා. කණෙන් වින්දත් සෝත සංපස්සජ වේදනා. නාසයෙන් වින්දත් ගාන සංපස්සජා වේදනා. දිවෙන් වින්දත් ජීවා සංපස්සජා වේදනා. කයෙන් වින්දත් කාය සංපස්සජා වේදනා. මනසෙන් වින්දත් මනෝ සංපස්සජා වේදනා. එන ස්පර්ශයමයි වේදනාවට වර්තමානයේ. එතකොට පෙර භවයේ අවිද්‍යාව ප්‍රත්‍යයයි. ඒතර අවිද්‍යාව කියන නාම ධර්මයත් පෙර භවයේ ඇතිව නැති වෙන ධර්මතාවයක් මොකද අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර වර්තමානයේ අවිද්‍යාව තියෙනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි. තෘෂ්ණාව සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙනවා. සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක්. කර්ම කියන්නේ සිතුවිලි විතරයි සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙනවා. කොච්චර කාලයක චිතක්ෂණයක් තුළ. ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒකට ඇති වෙනවට කිව්වා උදය කියලා. දැන් එතකොට උදය කොහොමද වෙන්නේ? ඒ කියන්නේ උදය කියන්නේ හට ගන්නවා කියන එක. එහෙනම් අවිද්‍යාව උපකාරයි, තෘෂ්ණාව උපකාරයි, කර්ම උපකාරයි. ස්පර්ශ උපකාරයි. ස්පර්ශ උපකාරයි. හැබැයි උපදින්නේ මේ ඇතුලේ වේදනාව කියන ධර්මතාවයක් ස්ථිරව පවතින්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඇයි අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින්නේ? චිතක්ෂණය තුළ ඇතිව නැති වෙන හින්දා. ඇතිව නැසනේ නැති වෙන හින්දා. නැවතත් උපදිනවා. අලුතෙන් අලුතෙන් උපදිනවා. එතකොට නිබ්බති ලක්ෂණයයි. අලුතෙන් අලුතෙන්ම උපදිනවා නම් ඒකට කියව උදේ. ඒක අපිට සිතට අනුගත කරගන්න ඕනේ, සහතික කරගන්න ඕනේ, සිතට ස්ථාවර කරගන්න ඕනේ. අලුතෙන් අලුතෙන් අලුතෙන්මයි උපදින්නේ. උදේයි. එතකොට ප්‍රත්‍ය ධර්මයේ බැලුවා අපි. ඒ ස්පර්ශයයි වර්තමානයේ. පෙර භවයේ කරුණු තුනයි. අවිද්‍යාව, තණ්හා, උපාදාන. ඒ සිතුවිලි තුනක් විතරයි. වර්තමානයේත් නාම ධර්මයක් ස්පර්ශයත් නාම ධර්මයක් එන් ඇතිකලෙත් නාම ධර්මයක්. ඒතකොට මේ සෑම ධර්මතාවයකට උන අවිද්‍යාවටත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒතකොට ඇති වෙනවට කියෝ උදේ. තණ්හාවත් චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කියෝ උදේ. කර්මත් චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඇති වෙන ශරණේ නැති වෙනවා ඇති වෙනවට කිව්වද ස්පර්ශය චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඇති වෙන ශරණේ නැති වෙනවා ඇති වෙනවට කිව්වද වේදනාව එවත් වින්දනයත් එක චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඇති වෙන ශරණේ නැති වෙනවා ඇති වෙනවට කිව්වද නැති වෙන එක ගැන ඊගාවට කතා කරමු හොඳයි අපි බලනවා දැන් මේ ධර්මතා අපි අයින් කළොත් වේදනාව හේවත් වින්දනයට හේවත් ඒ නාම ධර්මයට පවතින්න පුළුවන්ද කියන කාරණයක් බලනවා. දැන් උදේක කියන එක අපි තහවුරු කරගත්තා. තහවුරු කරගත්තේ දැන් දැකලා. ඒ දැකීමට කියන්නේ විදර්ශනා. විශේෂයෙන් දැක්කා. ඒ විශේෂයෙන් දැකීමට කිව්වේ විදර්ශනා කියලා. මොනවද දැක්කේ? ස්පර්ශය නිසා. ඒතකොට නාම ධර්මය වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යය වර්තමානයි. ඒතකොට විදර්ශනා විශේෂ දර්ශනයෙන් දැක්ක අවිද්‍යාව පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. පෙර භවයේ තණ්හාවක් තිබ්බා. ඒ නාම ධර්මය. ඒතර කර්ම නාම ධර්මය. හා. දැන් දැක්කා. ඒ විදර්ශනාවෙන් දැක්කේ. ඔර කියන විදර්ශන, සුද්ධ විදර්ශනා. පැහැදිලි විදර්ශනා. ඊටාත්ම නිවැරදි විදර්ශනා. හොඳයි ස්පර්ශය අයින් කළොත් ඒතර වර්තමානයේ අලුතෙන් අලුතෙන්මයි උපදින්නේ. ඇයි? රැඳෙන්න බෑ. චිතක්ෂණයක් තුළ ඇතිවෙන්නේ නැති වෙනවා. එහෙනම් නිබ්බති ලක්ෂණය. ඇතිවනේ. සෙනෙහ සෙනක් පාස ඇති වෙනවා. ඒතර උදයයි. අන්න උදය දැක්කා. ඒතර උදයට හේතු දැක්කා. ඒ කියන්නේ හටගන්න හේතු දැක්කා. හරි. දැන් අපි බලනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ වේදනා ස්කන්ධේ පැවැත්ම දුකයි කියලා. මොකද මේ පු탁ජන අය ওই විදීම හේවත් වින්දණයමනේ හොයන්නේ. විඳින්නමයි හොයන්නේ වින්දණයමයි හොයන්නේ. එහෙනම් දැන් අපි බලනවා ඒකේ ප්‍රවෘත්තිය. ඒකේ පැවැත්ම. දක්වහමද? ඒක දුක්ඛාරය සත්‍යයට අයිතිද? බලමු. දැන් ප්‍රවෘත්ති හේවත් පැවැත්ම විභාග කරන්න පරීක්ෂා කරන්න නම් අපි පටිච්චසමුපාදයට එක්ක ගලපන්න වෙනවා. එතනෙන් තමයි නිවැරදිව පෙන්වන්නේ මේ ධර්මතාවල ප්‍රවෘත්තිය කොහොමද කියන එක නිවැරදිව පෙන්වන්නේ පටිච්චසමුපාදයෙන්. පිළිවෙලින් සිදුවීම. ତොර වේදනා. වේදනා තියෙනවා. අපි දන්නවනේ වේදනා තියෙනවා කියලා. වේදනාව නිසා තණ්හාව. එතකොට වේදනාව ප්‍රත්‍යයයි තණ්හාවට එතකොට නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍ය ඉදිරි නාම ධර්මයක්. ඒ තණ්හාව නැමැති නාම ධර්මයේ සිතවිල්ල ප්‍රත්‍යය උපාදානය කියන නාම ධර්මයට. උපාදානය කියන නාම ධර්මයේ ප්‍රත්‍යයයි කර්ම කියන නාම ධර්මයට. දැන් අපි බලන්නේ මේ වේදනාස්කන්ධය දුකක පැවැත්මක්ද තියෙන්නේ ඒක සත්‍යයක්ද කියලා. දැන් උදේ දැක්කා. එතකොට දැන් මේ ප්‍රත්‍යයත් අපි දර්ශනය කරගෙන යන්නේ, දැකගෙන යන්නේ. එතකොට ගෙනහිල්ලා තියන්නේ කොහෙද කියන එක අපි හොයාගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකක පැවැත්මක් තියෙනවා කියලා. ඒක ආර්ය සත්‍යයක් කියලා දේශනා කරනවා. එහෙනම් අපි ඒක ආර්ය සත්‍යක්මද කියන කාරණයක් අපි තහවුරු කරගන්න ඕනේ. අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. නිවැරදිව දකින්න ඕනේ. එහෙනම් උපාදානීය කියන්නේ නාම ධර්මයක්. ඒ කියන්නේ සිතවිල්ලක් විතරයි. එයින් ගොඩ නැගෙන්නේ කර්ම ඒ සිතවිල්ලක් විතරයි. උපාදානීය කියන නාම ධර්මය ඒ සිතවිල්ල කර්ම කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර කර්ම කියන නාම ධර්මයන් උප්පත්ති භවයකට ප්‍රත්‍යයයි. මොකද බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා කර්ම නිසා තමයි මේ සත්‍යයේ ප්‍රවෘත්තියක් තියෙන්නේ. පැවැත්මක් තියෙන්නේ. ඒතර සත්‍යයේ ගෙනෙමි මේ නාම රූප ධර්මයන්ගේ. එතකොට භවයක්. ඒතර කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය උප්පති භවයට. නා උප්පති භවයේ ප්‍රත්‍ය ජාතියට. භවපච්ච ජාති. ජාතිය ප්‍රත්‍යයි ජරා මරණ වලට. අනේ අපි ඒවට නම් කැමති නෑනේ. අනේ ඒවනම් එපා. ජරා අපෝ එපා. දිරීම අපෝ එපා. ඒකට නම් කැමති නැහැ. ජරා. ତර ව්‍යාධි ඒකත් එපා. මරණ අපෝ ඒකත් බෑ. හැබැයි හම්බ වෙනවා. ශෝක කනගාටු හැඬීම් වැළපීම් ಜಾති කියන්නේ ඒතොර පහළ වෙච්ච තැන ඉඳලා තියෙන්නේ ඕකනේ. දැන් එතකොට අර වේදනා ස්කන්ධය නැමැති සිතුවිල්ල හෙවත් ඒ නාම ධර්මයේ ප්‍රවෘත්තිය කොහොමද ගලපන්නේ? කොහොමද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙලා කොතනද නවතන්නේ? ඒක සත්‍යයක්ද? ඒක සත්‍යයක්. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ചാති ചാති පච්චය. ඔව්. පැවැත්ම දුකක පැවැත්මක් තියෙනවා. නිවැරදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සත්‍යක්. අන සත්‍යක් කියලා තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. ඒතර ඒක නිකං සත්‍යය නෙමෙයි කාර්ය සත්‍යය. මොන ආරි සත්‍යද ඒක? ඒක දුක්ඛාරි සත්‍යය. එයි අපි අර ප්‍රවෘත්තියත් එක්ක ගලපලා බැලුවනේ. දැන් වර්තමානයේ අපිට වේදනාව තියෙනවා, විඳීම තියෙනවා, අපි විඳිනවා. මේ විඳීම තුල අපි ඇලෙනවනේ. ඇලෙන සිතක් එන්නේ විඳීම තුල. ඒ ඇලෙන සිතත් එක්ක අපි ග්‍රහණයක් වෙනවා. ග්‍රහණය කියන්නේ තදින් ගන්නවා කියන එක. ග්‍රහණයට නතු වෙනවා. ග්‍රහණය කරගන්න. ඒ උපාදානය. ඒ අනුව අපි කර්ම කරනවා නැවත වර්තමාන භවයේ. කර්ම කරනවා. ඒ ග්‍රහණයට නතු කරගත්තොත් තමයි කර්ම කරන්නේ. එතකොට ග්‍රහණයට නතු වෙන්නේ ඇලීම නිසා. එතකොට ඇලෙන්නේ විඳීම නිසා. ආ. හරි. පැවැත්මක් තියෙනවා. නිවැරදි පැවැත්මක් තියෙනවා. එතකොට කර්ම කෙරුවොත් ආ උප්පත්ති භවයක් අනිවත වශයෙන්ම හැදෙනවා. එතන පහල කරાવી. නාම ධර්මයන්. ඕ නාම රූප දෙක. දැන් පහල කරලා තියෙන නාම රූප දෙක. ඒතර එතන තියෙන්නේ ජරා. ආ. හැබැයි ඒව නම් එපා. බෑ. නියත වශයෙන්ම ලැබෙනවා. එහෙනම් අන්න අපි දැන් අවබෝධ කරගත්තා, පැහැදිලි කරගත්තා ඒ කාර්ය සත්‍යයක්. ඒ කාර්ය සත්‍යයක්. එයි මේ වේදනාස්කන්ධය මේ විඳින්න ගිහිල්ලා අපිට උරුම කරලා දෙන්නේ දුකක්. ඒක නිවැරදි මාර්ය සත්‍යයක්. අන්න තේරුම් ගත්තා. ඒතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අවබෝධ කරගන්න යන ගමනේ අපි නිවැරදිව විදර්ශනා කළොත් නියත වශයෙන්ම අවබෝධ වෙනවා. ඒ තමයි දුක්ඛාරය සත්‍යය. ඒ කාර්ය සත්‍යයක්. මොන පැත්තෙන් මොන විදියට අරගෙන යන්නේ මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තිය ගලපලා බලන්න පැවැත්මත් එක්ක ගලපන්න. ඒතර පැවැත්ම තියෙන්නේ පටිච්චසමුපාදේ. ඒක සත්‍ය දුක කියන කාර්ය සත්‍යයක්. දුක්ඛාරය සත්‍යය. දුක කියන කාර්ය සත්‍යයක්. එහෙනම් අපි මෙතනින් දැන් උපදවාගත්ත ඥානයක්. මොන ඥානයක්ද? උද්‍යවේ ඥානය. ඇතිව නැති වෙන බව තේරුම් ගත්තා. ඒ කොහොමද? ඇතිව නැති වෙනවා කියන්නේ ඒ චිතක්ෂණයනේ ආයශ. ඒ සිතවිල්ලට ආයශ චිතක්ෂණය. ତොර අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව දැක්කා ඒ උදය. දැන් උදය පිළිබඳව ඥානය. දැන් වැය පිළිබඳවත් ඥානයක් ඕනේ අපිට. එතකොට උදයට කරුණු ස්පර්ශයයි අතීතේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. වර්තමාන ස්පර්ශය. නා උදේට. හොඳයි. අපි දැන් ස්පර්ශය අයින් කළොත් විදීම නැමැති සිතට රැඳෙන්න බෑ. විදීම නැමැති සිතවිල්ල හදන්න බෑ. විදීම නැමැති සිතවිල්ල හදන්න බෑ ස්පර්ශය නැත්තම්. ඒ වගේම තෘෂ්ණාව නැත්තම් අවිද්‍යාව නැත්තම් කර්ම සකස් කළේ නැත්තම් විඳීම හදන්න බෑ. ඒ ධර්මතා ටික ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් උනේ නැත්තම් වේදනාස්කන්ධයක් හදන්න බෑ. ඒතර වේදනාස්කන්ධයක් හැදුවේ නැත්තම් හොඳට කල්පනා කරන්න හොඳට හිතන්න අර පැවැත්මට ඉඩක් නැහැ අර ප්‍රවෘත්තියට ඉඩක් නැහැ. මොන පැවැත්මටද මොන ප්‍රවෘත්තියටද අර පටිච්ච සමුප්පාද න්‍යායට වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ඡාති නෑ ඡාති පත්‍ය ජරාම එහෙනම් ඒ එතනට යන්නේ නැහැ මේ හේතු අයින් කළොත් ඒක පැහැදිලි කරගන්න ඕන. ඒතර අපි ඥානය උපදවා ගත්ත උදේ පිළිබඳව ඥානය. ක්ෂණයක් තුළ ඇති වෙනවා. මොකද ස්පර්ශයට ආශ්‍රය එක චිතක්ෂණයයි. විඳීමට ආශ්‍රත් එක චිතක්ෂණයයි. ක්ෂණයෙන් ඇති වෙනවා. බෑ ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා. ඒක ගැන තව පොඩ්ඩකින් කතා කරන. දැන් හේතු අයින් කරොත් ආ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයි. තණ්හා නිරෝධයෙන් වේදනා නිරෝධයි. අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධයි. කර්ම නිරෝධයෙන් වේදනා නිරෝධයි. එහෙනම් ඒ කියන්නේ අර දුකක ප්‍රවෘත්තිය දුකේ පැවැත්ම නිරුද්ධයි කියන කාරණේයි මේ පෙන්වන්නේ. දැන් අපි එතනින් උපදවාගත්ත ඥානයක්. උදය. වැය පිළිබඳව ඥානයක් ඕනේ අපිට. උදය වැය ඥානෙ. උදය වැය ඥානෙ. එතකොට අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් හා වර්තමාන ස්පර්ශය කියන කාරණේ පැහැදිලි. ඒතර අලුතෙන් අලුතෙන් උපදින බව පැහැදිලි. ශනයක් ශනයක් පාසා උපදිනවා. ඒ ආයශයත් එක්ක සම්බන්ධ කරලා බැලුවා. දැන් ශනයෙන් පෙරළුවනේ විපරිණාමයි. ශනයෙන් පෙරලනවට කියන්නේ විපරිණාමයි කියලා. පෙරලන ස්වභාවයක් තියෙනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක්. ඒ වැයයි. අනේක දකින්නවා. ඒතර වේදනා ස්කන්ධය පිළිබඳව ඒ සිතුවිලි පිළිබඳව අපි උදේට කරුණු පහක් දකින්න ඕනේ. වැයට කරුණු පහක් දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව, තණ්හාව, කර්ම හා ස්පර්ශ විපරිණාම ලක්ෂණය කියන මේ කරුණු පහ දකින්න අපි වැයදී. එතකොට උදේදී දකින්නවා අවිද්‍යාව, තණ්හාව, කර්ම හා ස්පර්ශය හා නිබ්බති ලක්ෂණය කියන කරුණු පහ උදේට ඒ කියන්නේ හටගන්න. වැයට නිබ්බති ලක්ෂණය වෙනුවට විපරිණාම ලක්ෂණය පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයෙන් වෙනස් කරනවා. දැන් ඒකට තියෙනවද උදේවැය? ඇතිව ඇති වෙනව ඇති වෙන ස්නේ නැති වෙනව. ඒ පිළිබඳව නුවණයි. ඒතකොට දැන් එක නුවණක් නෙමෙයි අපි එතනින් ඇති කරගත්තේ. වේදනා ස්කන්ධය පරීක්ෂා කළා අපි ඇති කරගත්තේ එක නුවණක් නෙමෙයි. කීපයක්. විදර්ශනා ප්‍රඥාවෙන්. ශාස්ත්‍රයේ ශණයක් ශණයක් පාස ඇති වෙන බව දැකගත්තා ඒතර අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. දැන් අර පැවැත්ම පිළිබඳව ගලපලා බැලුවා දුක්ඛ ලක්ෂණය ප්‍රකටයි. ඒතකොට දුක කියන එක ප්‍රකටයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් දැක්කා. එයි අර ප්‍රත්‍යයට අනුරූපව නියන්නේ. වේදනාව ප්‍රත්‍යය තණ්හාවට. තණ්හා ප්‍රත්‍යය උපාදානයට. උපාදානයේ ප්‍රත්‍යය භවයට. භවය ප්‍රත්‍ය ඡාතියට. ඒතර තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ වශයෙන් නෙමෙයි. ඒතර එතන අපි අනිත්‍ය ලක්ෂණයක් දැක්කා. දුක්ඛ ලක්ෂණය දැක්ක ගිහින් ජරා මරණ ශෝක පරිදේම ආ දුක්ඛ ස්වභාවයක් දැක්කා. ඒතර තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් දැක්කා. ලෝකේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතා තුනක් දැක්කා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඒතරේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය, දුක්ඛ ලක්ෂණය දුක්ඛ, අනාත්ම ලක්ෂණය අනාත්ම කියන මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දැන් විභාග කරපු කෙනෙක් නැහැ. පරීක්ෂා කරපු කෙනෙක් නැහැ. මොකද විඳීම කියන්නේ සිතුවිල්ල. ස්පර්ශය කියන්නේ සිතුවිල්ල. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක්. කර්ම කියන්නේ සිතවිල්ලක්. ආ. දැන් ඒතොර සිතවිලි ප්‍රත්‍යයයි. මොකටද? උපකාරයි. අර දුක කියන ස්වභාවයේ ප්‍රවෘත්තියට පැවැත්මට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි තියෙන්නේ දුකක පැවැත්මක්. දුකක පැවැත්මක් තියෙන්නේ. එහෙනම් අපි ඒක තහවුරු කරගන්නවා ආයි සැක නැතිව සැක හැර දැනගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා දුක කියන කාර්ය සත්‍යයක් දුක කියන කාර්ය ශක්තියක් වේදනා ස්කන්ධය පිළිබඳව අපි උද්‍යව්‍යා ඥානයත් ඇති කරගත්තා ප්‍රත්‍යයෙන් හට ගන්න බවක් දැක්කා නිවැරදි ලක්ෂණ තුනක් දැක්කා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කරුණු තුනක් දැක්කා දුක කියන කාර්ය සත්‍යයක් කියන එකක් දැක්කා ආර්ය සත්‍යයක්. ඒ අර පැවැත්මත් එක්ක ගලපලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පැවැත්මයි දුක. ප්‍රවෘත්තියයි දුක. අප්‍රවෘත්තිය දුක නැහැ. නොපැවැත්ම දුක නැහැ. උපාදේය දුක. අනුපාදේය දුක නැහැ. හැබැයි දුක නැහැ කියන්නේ සැප විඳින කෙනෙක් නැහැ. ඒ පවතිනා වූ දුකේ Nirodhayak තියෙන්නේ. නැවත නොහැට ගැනීමක්. නැවත සකස් වීමක් නැහැ. විඳීම නිරුද්ධයි. එහෙනම් උදය හා වැය. දැන් තියෙනවද? ඔව් තියෙනවා. උදයකුත් තියෙනවා වැයකුත් තියෙනවා. ඒක නුවණට හසු කරගත්තද නිවැරදිවම? ඒ ඥානෙ උපදවා ගත්තද? උද්‍යව්‍යා ඥානෙ. මේ මේක හොඳටම සහතික වෙන්න ඕනේ. එහෙන් දකින්න ළඟටම ගිහිල්ලා අතින් පිරිමැදලා එහෙන් බලලා අපි සහතික කරගන්නේ. ආ මේ දේ මේ ආකාරයමයි මේකමයි මේ කියන්නේ කියලා අපි ඇහෙන් දැකලා තීරණය කරන්නේ. අන්නේ ඒ ආකාරයටම මනසින් දැකලා මනසින් තීරණය කරන්න ඕනේ. සිතින් තීරණය කරන්න. සිතිනුයි විභාග කළෙත්. පරීක්ෂා කළෙත් සිතිනේ. ඒතර සිතින් පරීක්ෂා කළෙත් සිතවිලිම තමයි පරීක්ෂා කළෙත්. මොනවද? අවිද්‍යාව සිතවිල්ල. තෘෂ්ණාව සිතවිල්ල. කර්ම සිතවිල්ල. ස්පර්ශය කනාම ධර්මය සිතවිල්ල. ත්‍ර වේදනාව සිතවිල්ල. හ්ම්. උපාදානය සිතවිල්ල. හැබැයි ඒ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් අර රූපස්කන්ධයේ දුකත් ඒකම තියෙනවම තමයි. එයි මේ ධර්මතා නියත වශයෙන් එනවා. හැබැයි වේදනාස්කන්ධය උතර රූපස්කන්ධය නැතුව විඳින තැනුත් තියෙනවනේ. ඒ ආකාසඤ්ඤායතන විඥාන ඡායතන අකිඤ්ඤඤායතන නේව සංඥා ඥාසඤ්ඤායතන කියන තැන්. එහෙනම් අපි වේදනාස්කන්ධය කියන ඒ නාම ධර්මයන් අපි පරීක්ෂා කරලා ඥානයක් උපදවා ගත්තා. ඒ උද්‍යව්‍යා ඥානය. සංඥා ස්කන්ධය. ගන්න සංඥා ස්කන්ධය. ඒතර සංඥාව කියන්නේ හඳුනා ගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. අපි දන්නා සංඥා පිළිබඳව නැවත නැවත කතා කරන්න ඕනේ. අපි ඒ පිළිබඳව අනන්ත දේශනා කරලා තිනවා. සංඥා හයයි ලෝකේ තියෙන්නේ. හතක් නැහැ. රූප සංඥා, රූප හඳුනා ගන්නවා. ශබ්ද සංඥා, ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සංඥා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස සංඥා රස හඳුනා ගන්නවා. පොට්ටබ්බ සංඥා පහස හඳුනා ගන්නවා. ධම්ම සංඥා අරමුණු හඳුනා ගන්නවා. දැන් සංඥා අපි බලනවා සංඥාවේ තියෙනවද උදේවැය. මොකද මේ ඥානෙ ඕනේ අපිට. උදේවැය ඥානෙ. හට ගන්නවා. එහෙනම් හට ගන්නවා නම් කොහොමද හටගන්නේ සංඥාව? අපි හඳුනා ගන්න නම් ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ රූප හඳුනා ගන්න. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ ශබ්ද හඳුනා ගන්න. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන්න ඕනේ ගඳ සුවඳ හඳුනා ගන්න. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ රස හඳුනා ගන්න. ශරීරයට පහසක් සීත උෂ්ණ දෙකක් ස්පර්ශ වෙන්න ඕනේ පහස පිළිබඳව හඳුනා ගන්න. මනසට අරමුණක් ස්පර්ශ වෙන්න ඕනේ අරමුණ පිළිබඳව හඳුනා ගන්න. එහෙම නැතුව කාටවත් හඳුනා ගන්න බෑ. එහෙනම් ස්පර්ශයයි තොර සංඥාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් ස්පර්ශයයි ප්‍රත්‍යය. එහෙනම් ස්පර්ශය විතරක් නෙමෙයි. ඒ වර්තමාණයට ওই සංඥාව අපි අරන් ආවේ. අවිද්‍යාව තිබ්බනේ. තණ්හාවක් තිබ්බේ. ඒතර අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර අවිද්‍යා තෘෂ්ණා කර්ම පෙර භවෙන් අරනවා. වර්තමාන ස්පර්ශ ප්‍රත්‍යයයි නාම ධර්මයක්. ඒතර පෙර භවයේ නාම ධර්ම තුනක් වර්තමානයේ ස්පර්ශය නැමැති නාම ධර්මය උපදීවන්නේත් නාම ධර්මයක් ඒ සංඥාවයි. එතකොට මේකේ තියෙනවා නිබ්බති ලක්ෂණයක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කරුණු හතරයි නිබ්බති ලක්ෂණයත් එක්ක පහයි. කරුණු හතර අතීත භවෙන් තුනයි. මොකද්ද? අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා කර්ම නැමැති නාම ධර්මය පෙර භවෙන්. වර්තමානයට ප්‍රත්‍යයයි, වර්තමාන ස්පර්ශයට ප්‍රත්‍යයයි සංඥාවට නිබ්බති ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒ උපදින්නේ කොහොමද? ආයෂ චිතක්ෂණයක් නිසා. ස්පර්ශයට චිතක්ෂණයයි ආයෂ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න සංඥාව නැමැති සිතවිල්ලටත් ඒ හඳුනා ගැනීමේ සිතටත් ආයෂ එක චිතක්ෂණය. එහෙනම් චිතක්ෂණයක් තුළ නැති වෙනවා හැබැයි ආයුධයක් තියෙනවා. එහෙනම් උදය. උදයට කරුණා සංඥාව නැමැති නාම ධර්මයට කියන්නේ නැවත හටගන්න කරුණු වර්තමානයේ ස්පර්ශයයි පෙර භවයෙන් කරුණු තුනයි අලුතෙන් අලුතෙන්ම උපදිනම නිබ්බති ලක්ෂණයයි කරුණු පහයි සංඥාව පිළිබඳව උදයට කරුණු පහක් දැනගන්න දැකගන්න එහෙන් රූප හඳුනාගත්තත් කනෙන් ශබ්ද හඳුනාගත්තත් නාසයෙන් ගඳ සුවඳ හඳුනාගත්තත් දිවෙන් රස හඳුනාගත්තත් ශරීරයෙන් පහස හඳුනගත්තත් මනසින් අරමුණු හඳුනගත්තත් ස්පර්ශයම ප්‍රත්‍ය වෙන්න ඕනි. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ උදයයි. ඇයි අලුතෙන් අලුතෙන්ම උපදිනවා කිව්වේ? ඒ චිතක්ෂණයයි අවශ්‍ය. චිතක්ෂණයක් චිතක්ෂණයකින් නැති වෙන නිසා ආය අලුතෙන්ම උපදවන. ආය අලුතෙන්ම උපදවන. අලුතෙන්ම උපදවන. ඒ නිබ්බති ලක්ෂණයයි. එතකොට දැන් උදය දර්ශනය කරගන්න ඕනේ. ඒ කියන්නේ හටගන්න ස්වභාවය මනසට දැర్శණය කරගන්න ඕන. උදය පිළිබඳව නුවණ. වැය පිළිබඳව නුවණ කතා කරනවා. ඒකෙත්. ඊට පස්සේ බලනවා අපි දැන් පැහැදිලි එතකොට හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණේ පැහැදිලි. මොකද තව දුරටත් අපිට තියෙනවා නම් තෘෂ්ණාව හා මානය හා දිට්ඨිය. දැන් මෙතන තණ්හාමාන දිට්ඨි වලින් තොරව යන්න ඕනේ. එතකොට තණ්හාමාන දිට්ඨි එන්නේ සත්පුජ්‍යල සංඥාව තුලයි. දැන් අපි සත්පුජ්‍යල සංඥාවෙන් බැහැර යන්නේ. එතකොට නාම ධර්මයන්. වර්තමානයේ මේ ස්පර්ශ නැමැති නාම ධර්මය සිතවිල්ලක්. එතකොට නාම සංඥාව සිතවිල්ලක් විතරයි. සිතේ හටගන්න ස්වභාවයක් විතරයි. එතකොට පෙර භවයේ අවිද්‍යාව එක සිතවිල්ලක්, තණ්හාව සිතවිල්ලක්, කර්ම සිතවිල්ලක්. එතකොට නාම ධර්ම. එතකොට මම නෙමෙයි මේක පරීක්ෂා කරන්නේ. එහෙනම් සිතින් පරීක්ෂා කරන්න. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මයන් විසින් නාම ධර්මයන් පරීක්ෂා කරනව හැරෙන්න. මේ වේදනාව පිළිබඳව ඉස්සෙල්ලා අපි නාම ධර්මයන්ගෙන් රූප ධර්මයන් පරීක්ෂා කළා. ඒ කියන්නේ සතර මහා ධාතු පිළිබඳව පරීක්ෂා කළා නාම ධර්මයන්ගෙන්. කියන්නේ සත්ත්ව පුජ්‍ය සංඥාවෙන් තොරව. මම පරීක්ෂා කරනවා කියලා ගත්තොත් දිටි ආ මට දැන් මේ සංඥාව කියන ධර්මතාවය මට හොඳට හොඳට පේනවා හොඳට දර්ශනය වෙනවා ඒක හොඳ උසස් කියලා හිතුවොත් මානෙ. ඒ විදර්ශනා නුවණ පිළිබඳව යම් කිසි ඇලීමක් ආශාවක් එනවා නම් තෘෂ්ණා. තණ්හා. තොර තණ්හාවෙන් උත්තර වෙන්න ඕනේ. මානෙන් උත්තර වෙන්න ඕනේ. මොකද රාතන් වහන්සේට තෘෂ්ණාවක් නැහැ. රාතන් වහන්සේට මානෙකුත් නැහැ. රාතන් වහන්සේට දික්කියකුත් නැහැ. එහෙනම් අපි එතනට යන්න නම් අපි ඒක පුහුණුව තුළින් අපි ක්‍රමානුකූලව නිවැරදිව ඒ තණ්හා මාන දික්ටි කියන ඒවත් අයින් කරගෙන ඕනේ යන්න. බැහැර කරගෙනම ඕනේ යන්න. ඉවත් වෙනවද කියලා බලන්නත් ඕනේ නුවණින්. එතකොට දකින්න වෙන්නේ පුච්චලෙක් දකින්නේ මේව එකක්වත්. සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන පුච්චලෙක් නැහැ. කෙනෙක් නෑ. පුච්චලෙක් මෙනෙහි කරනවා කියලා ගත්තොත් මොහතකට හරි සිතුවිල්ලක් ආවොත් දිටි. ආ මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනා බොහොම උසස්. මානෙ. එතකොට මානෙ ගොඩ නැගෙන්නේ. එතකොට විදර්ශනාවට ඇලුම් කරනවා. ඒ දර්ශනයට ඇලුම් කරනවා. එතකොට තණ්හා. බෑ. ඒ ධර්මතා තුනත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර්වල කරගෙන යන්නේ. ඒතර දැන් අපි පැවැත්මට ගෙනihin බැලුවා. කොහමද? දැන් බලන අපි අයින් කළොත් සංඥාව අයින් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. ඒ නාම ධර්මයේ ස්පර්ශයේ තියෙන තාක්කල් හඳුනා ගැනීමේ සිතුවිලි හදයි. එන ස්පර්ශය අයින් කළොත් තණ්හාව අයින් කළොත් උපාද අවිද්‍යාව අයින් කළොත් කර්ම අයින් කළොත් අසඤ්ඤාවේ ප්‍රවෘතියක් නෑ. සංඥාවේ පැවැත්මක් නැහැ. ඒතර සංඥාවේ පැවැත්ම දුක්ඛාරිය සත්‍යයට අයිතිද කියලා බලනවා. පරීක්ෂා කරනවා. මේ සිතින් තමයි මේ සිතුවිලිම පරීක්ෂා කරන්නේ. ඒතර දැන් අපි සිතින් පරීක්ෂා කරනවා. දැන් සංඥාව. සංඥාව කියන්නේ නාම ධර්මයක්. ඒතර සංඥාව නැමැති නාම ධර්මයට තනියෙන් රැඳෙන්න බෑ. අර තනියෙන් හටගන්න බෑ. එයා එන්න ඕනේ රූප ධර්මයන් එක්ක සම්බන්ධ වෙලා. මොකද රූප ධර්මයන් එක්ක තමයි එන්නේ. ඇසයි රූපයයි නිසා රූප හඳුනා ගැනීමේ සිත. ස්පර්ශය. එතකොට ඒක ආයෙන්න ඕනේ සුද්දාෂ්ටක කලාපයක් එක්ක. නැත්තම් හඳුනන්න බෑ. කනයි ශබ්දය කියන්නේ සුද්දාෂ්ටක කලාපයක්. ඒකත් එක්ක එන්න ඕනේ යා හඳුනා ගැනීමේ සිතක් හදන්න. නාසය ගන්ධය කියන්නේ සුද්දාෂ්ටක කලාපයක්. ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීමේ සිතක් හැදෙන්න. නාසය ගන්ධය කියන්නේ සුද්දාෂ්ටක කලාපයක්. දිවයි රසය කියන්නේ සුද්දාෂ්ටක කලාපේ එකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීම සිත හදන්න. නැතුව හදන්න බෑ. ශරීරයේ පහසයි කියන්නේ සුද්දාෂ්ටක කලාප. ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීම සිත හදන්න. මනස කියන්නේ නාම ධර්මයක්. බාහිරින් ගත්ත රූප ධර්මයක් නම් නාම රූප දෙකෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ දෙක ඒ දෙකෙන් ස්පර්ශයෙන්ුයි හඳුනා ගැනීම. අරමුණු හඳුනා ගැනීම සිත. එහෙනම් නාම රූප දෙකක පැවැත්මයි තියෙන්නේ. සංඥාව කියන්නේ නාම ධර්මය, රූප ධර්මයත් එක්ක තමයි පැටලිලා ක්‍රියාත්මක වෙන්නේ. તો නාම රූප දෙක ක්‍රියාත්මක වුණානේ. ඔය එක හැදුවනේ මුලින්ම හදාගෙන නෑ. ඒතර ආයතන හයක් පහල කරා. ආයතන හයක් පහල කරලා ස්පර්ශය සිද්ධ කළා. ස්පර්ශයක් සිද්ධ කරාම ඒ තුනේ හඳුනා ගැනීම හයක් ආ හැදුවා. හඳුනා ගැනීම හය. එතකොට තුල ඇලුනා. ඇලෙනවා එතන සිතක්. ඒතර ඇලීම ඒක තදින් ග්‍රහණය කරගත්තා. ඒකේ සංඥා උපාදානස්කන්ධ කියන්නේ. තදින් ග්‍රහණය කරගත්තා. ඒ කියන්නේ උපාදානය. ත්‍රිගණ්ණාම ධර්මය. ත්‍රේ උපාදානේ සංඥා උපාදානෙන් නිසා කරන්නේ කර්ම. ආයකණ්ණාම ධර්මය. දැන් කර්ම කරත් උප්පත්ති භවයක්. උප්පත්ති භවයක් නම් ඒ තුල පහල කරයි. ඒ තුල පහල කරයි. ජාති. ତොර පහල කරා නම් එතන ඉඳලා ජරා හැබැයි ඒකට කැමති නැහැ. ඒක අප්‍රියයි. ඒක බැහැර කරන්න හදනවා. පිළිකුල් කරන්න බැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. අපි දැන් ගලපලා බැලුවා ප්‍රවෘත්තියත් එක්ක. ඒ කියන්නේ පැවැත්මත් එක්ක. සත්‍යක් නේ. ඇත්තක් නේ. බොරුවක් නෙමෙයිනේ. එයි දුක කියන තැනටපත් කරා. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. අන්න ප්‍රවෘත්තියත් එක්ක ගලපලා අපි තහවුරු කරගත්තා. අපි නිවැරදි කරගත්තා. නිවැරදිව තේරුම් ගත්තා. නිවැරදිව අවබෝධ කරගත්තා. දුකක ප්‍රවෘත්තියක් තියෙන. හොඳයි. අපි දැන් බලනවා වැය. ඒතකොට දැන් උදේ පිළිබඳව ඥානය ඇති කරගත්තා. ශනයක් ශනයක් පාසා ඇති වෙන උදේ පිළිබඳව නුවණයි. දැන් හදන ශනේ පෙරලනමනේ. ඒ වැයයි. ඒ හදන ශනේ පෙරලනවට කිව්වා විපරිණාමයි කියලා. පෙරලන්නේ ඒකට විපරිණාමයි. එතන විපරිණාමයට ස්පර්ශය තමයි ප්‍රත්‍යය. ස්පර්ශයමයි ප්‍රත්‍යය වර්තමානයේ. පෙර භවයේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. දොර හතරයි. ස්පර්ශය කරුණු හතරයි ස්පර්ශයත් එක්ක විපරිණාමය පහයි. වැයට පහක් දකින්න, උදේට පහක් දකින්න. දැන් උදේ පහ ඉස්සලා පෙන්වනවා. ඒතර වැයට පහයි. මොකද්ද? විපරිණාම ලක්ෂණ ස්පර්ශය දෙකයි අවිද්‍යා තණ්හා කර්ම තුනයි. කරුණු පහයි. කරුණු පහකින් වැය දකින්න, කරුණු පහකින් උදේ දකින්න. උදේ වැය පිළිබඳව ඥානයයි. ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණයි. පවතින්නේ හේතුන්ගෙන්. පැවැත්මේ සිදුවෙන ක්‍රියාව තුළ තියෙන දුකක්. ඒක සත්‍යයක්. ඒක නිකන් සත්‍යයක් නෙමෙයි. ඒක ආර්ය සත්‍යයක්. අන්න ඒතර පළවෙනි සත්‍ය අපි දැන් අවබෝධ කරගෙන යන්නේ මෙතන. උද්‍යවය ඥානයත් එක්ක පළවෙනි සත්‍ය අවබෝධ කරගෙන යන්නේ. ඒතොර ලක්ෂණ තුනකුත් අපි හොඳට දැක්කා. ඒ ලක්ෂණ තුන තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒතර අනිත්‍යක් තියෙනවා. ඒ චිතක්ෂණ දා චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ තුළ තියෙන අනිත්‍යයි. අර ප්‍රවෘත්තිය පැවැත්ම පටිච්චසමුප්පාදයත් එක්ක ගලපලා බැලුවා. ආ දුකක්. ඒතකොට තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නැහැ. උපකාරයට අනුරූපවයි තියෙන්නේ. විඳීම තණ්හාවට ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍යයෙන් උපදින. උපකාරයෙන් උපදින. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන. එන ප්‍රත්‍යයට අනුරූපයි. Tamange කැමැත්ත හැටියට නෙමෙයි. තමාට ඕන විදිහට නෙමෙයි. උපකාරයට අනුරූපවයි. පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒකත් තේරුම් ගත්තා. ඒකත් අවබෝධ කරගත්තා. හැබැයි අවබෝධ කරගැනීමේ සිතක් විතරයි අවබෝධ කරගන්න පුච්චලෙක් නෑ. මට දැන් හොඳට තේරෙනවා කියලා ගත්තොත් මට මට අවබෝධයි දුක කියන්නේ කාර්ය ශක්තිය මට අවබෝධයි කියලා ගත්ත ගමන් දිටි. ගත්තොත් එහෙම දිටි. නෑ එකක් සිතුවිල්ලක් විතරයි. අවබෝධය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එහෙනම් ද සංඥාව පවතින්නේ සැප පිණිස නෙමෙයි දුක පිණිසයි. ඒතර ඒකේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක්. ඒ තුලින් අපි નિරවුල් කරගත්ත, පැහැදිලි කරගත්ත. ඇති වෙනස හා නැති වෙන ස්වභාවය කියන ඒ උදේවේ කියන ඥානයත් අපි ඇති කරගත්තා. මේ ඥානය ඉදිරියට අරගෙන යන්නේ අපි. තව තියෙනවනේ සමුදාය සත්‍ය, නිරෝධාය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය සත්‍ය. ඉතින් තව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තව යන්න තියෙනවා. ඒ වගේම තව ඥාන තියෙනවා උපදවා ගන්න. උද්‍යව්‍යා ඥානයට පස්සේ ඉන්නේ භංග ඥානෙ. භංග ඥානයට පස්සේ ඉන්නේ බයිතුපට්ඨාන ඥානෙ. ඊට පස්සේ ඉන්නේ ආධිනවානු දර්ශන ඥානෙ. ඒ ආධිනවේ දැක්කට පස්සේ තමයි කලකිරීමේ ඥානෙන්නේ නිබ්බිදා ඥානෙ. ඒ ආදි වශයෙන් ඉදිරියට යන්න තියෙනවා. එහෙනම් අපි දැන් සංඥා ස්කන්ධයත් පරීක්ෂා කරලා බලුවා. එතකොට නාම ධර්මය. ඒ තුළින් අපි උපදවාගත්ත ඥානය තව ටිකක් බලවත් කරගත්තා. අර වේදනා ස්කන්ධය පිළිබඳව විභාග කළා. පළමුවෙන් රූප ස්කන්ධයවත් ඒ සුද්ධාස්ත්‍රක කලාප පිළිබඳව විභාග කරලා ඒ උපදවාගත් උද්‍යව්‍ය ඥානය ඊට පස්සේ වේදනා ස්කන්ධය පිළිබඳව ඒ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඒ සිතුවිලි බලවත් කරගෙන ඒ තුලින් උපදවා ගත්තා. ඒ උදේව්‍යා ඥානය තව ටිකක් බලවත් කරගත්තා. උදේව්‍යා ඥානය කියන්නේ සිතුවිල්ලක් විතරයි. උපදවාගත්ත කෙනෙක් නැහැ. හොඳට තේරුම් ගන්න. මම උපදවාගත්ත මට නම් දැන් උදේව්‍යා ඥානය තියෙනවා කියලා කිව්වොත් ඒ කතා කරන්නේ දික්තියෙන්. මගේ උදේව්‍යා ඥානය බොහොම උසස් කියලා කිව්වොත් ඒ කතා කරන්නේ මානෙන්. ඒ තේරුම් ගත්තේ අවබෝධ කරගත්තේ සිතුවිල්ලට ඊට ඇලුම් කරා නම් තණ්හා. ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව ඒකයි. නිවැරදිව තේරුම් ගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ, නිවැරදිව පැහැදිලි කර ගන්න නිවැරදිව පැහැදිලි කරගන්න තරමට තමයි පහසු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. එහෙනම් අපි දැන් සංඥාව දැන් මෙච්චර වෙලා අපි විභාග කරලා බලමු. ඒතොර ඒකේ තියෙනවනේ අනිත්‍ය ලක්ෂණයක්. ඇයි අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා කියන්නේ? හටගැන්ම චිතක්ෂණය. චිතක්ෂණයක් තුළ පෙරළුවා. පවතින්න බෑ පෙරළුවා. එතකොට අර ප්‍රවෘත්තියත් එක්ක ගැලපුවා, පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපලා බැලුවා. ආ දුකක ප්‍රවෘත්තියක් තියෙන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම මේ විශ්වයේ කොතනකවත් මොහතකටවත් සැප ඇති තැනක් ගැන මම කතා කරන්නේ නැහැ. මම වර්ණනා කරන්නේ මේ තුන් භවයේ කිසිම භවයක් මම වර්ණනා කරන්නේ ඇයි වර්ණනා කරන්න බැරි? කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවයේ මොන භවයකට ගියත් ඔතන තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඇතිව නැති වෙන ස්වභාවයක්. උද්‍යහා වැය ඇති වෙන සනේ නැති වෙනවා. ඒ ඇති වෙන සනේ නැති වෙන්නේ නාම රූප දෙකක්. එහෙම නැත්නම් නාම ධර්මයන්, එහෙම නැත්නම් රූප ධර්මයන්. රූප ධර්මයන්ගේ තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිවෙන බවක්. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන්ගේ තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිවෙන ස්වභාවයක්. ඒක මේ පැවැත්මත් එක්ක ප්‍රවෘත්තියත් එක්ක ගලපලා බලපුවාම ඒ දුකක පැවැත්මක් තියෙන්නේ කියන එක සත්‍යයක් ඒක නිකම්ම සත්‍යයක් නෙමෙයි ආර්ය සත්‍යයක් බවත් තේරෙනවා. ඒ දුක්ඛාරය සත්‍යය. ඒතොර දැන් අපි මේ විදර්ශනා නුවණ විදර්ශනා නුවණ කියන්නේ නාම ධර්මයක්. ඒතර මට විදර්ශනා නුවණ තියෙනවා කියලා ගත්තොත් දිට්ඨිය. මගේ විදර්ශනා ඥානය දැන් බොහොම උසස් කියලා. සමහර එහෙම හිතනවා ටිකක් භාවනා කරන්න පොඩ්ඩක් පුරුදු නැන් පස්සේ මේක ටිකක් විභාග කරලා බලලා කියනවා මට දැන් හොඳට විදර්ශනා කරන්න පුළුවන්. එතකොටම දිට්ඨියෙන්නේ කතා කරන්නේ. දැන් මටද විදර්ශනා කරන්න පුළුවන්. ඒ අවබෝධය පිළිබඳව සිතුවිලි දෙන්නේ. එතකොට එයා කතා කරන්නේ සත්පුජ්‍යල සංඥාව තුළ ඉඳගෙන නේද? එතකොට තාම දිට්ඨියවත් ගැලවිලා නැහැ. දිට්ඨියවත් ඉවත් වෙලා නැහැ තාම. දිට්ඨියවත් අවසන් කරගෙන නැහැ. එතකොට මගේ විදර්ශනා නුවණ ප්‍රඥා උසස් හොඳයි දැන් මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. ඒ මානෙනේ. එතකොට ඒ සිතට ඇලුම් කරනවනේ. ඒ සිතට ඇලුම් කරනවා. ආස කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන විදර්ශනා කරන සිතටවත් ඇලුම් කරන්න එපා. මේ ඇලුම් කරොත් එතන තෘෂ්ණාව තියෙන්නේ, සියුම් තෘෂ්ණාවක් එතන තියෙන්නේ. ඒතර තෘෂ්ණාව නැහැ රහතන් වහන්සේට. තෘෂ්ණාව, ඒතර මානය නැහැ රහතන් වහන්සේට. දිට්ඨිය නැහැ රහතන් වහන්සේට. ඒතර එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ අරිහත්ත්වය නම් රහත් වීම නම් මේ සංසාර දුකෙන් මිදීම නම් අපි මේ සෑම දෙයක්ම අපි මෙනෙහි කරනකොට පරීක්ෂා කරනකොට අපි නිවැරදිව පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරන පුජ්‍යලයක් ඉන්නවද? නැහැ. පරීක්ෂා කරන කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ඒ සත්පුජ්‍යල සංඥාවෙන් තොරව නිවැරදිව මම නෙමෙයි මෙනෙහි කරන්නේ. මේ සිතුවිලි සිතුවිලි සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. සිතුවිලි විසින් අර සතර මහා ධාතු මෙනෙහි කරනවා. පරීක්ෂා කරන්නේ සතර මහා ධාතු පරීක්ෂා කරන්නේ සිතුවිලි විසින්. ඒතකොට වේදනා සංඥා මේ ධර්මයන් මෙනෙහි කරන්නේ සිතුවිලි විසින් මිසක් මම මෙනෙහි කරන්නේ මට මෙනෙහි කරන්නත් බෑ. එයි මම කියලා කෙනෙක් මේ ස්කන්ධ පංචකය තුල පරමාර්ථ වශයෙන් සම්මුති වශයෙන් දාගත්තට සම්මුති වශයෙන් හදාගත්තට පනවගත්තට පරමාර්ථ වශයෙන් පොඩ්ඩයි යටට යන්න ඕනේ. සම්මුති හා පරමාර්ථ. ඒතර සම්මුතියෙන් බලන තාක්කල් පුච්චලයක් දකි ඒ දකින්නේ දික්තියෙන්. පරමාර්ථ වශයෙන් දකිනවද නිවැරදි ක්‍රියාව? ඒතර පුච්චලයක් දකින්නේ සත්‍යය දකින්න බෑ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ක්‍රියාවයි දකින්නේ. දැන් මෙච්චර වෙලා මේ වේදනා සංඥා දෙක අපි දැන් පැයකට ආසන්න කාලයක් කතා කරා. ඒ කතා කළේ ක්‍රියාවක් ගැන. විසක් පුච්චලයේ කරන දෙයක් ගැන නෙමෙයි. ඒක නිසා අදට ධර්ම දේශනාව අවසන් කරනවා. අපි ඊළඟ සතියේ කතා කරනවා සංස්කාර හා විඥාන පිළිබඳව උද්‍යවය හා ඒ ප්‍රත්‍යයට අනුරූපව දුක කියන තැනටපත් කරන හැටි ඒ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත් එක්ක